චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු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 සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ හොඳයි අද අපිට අද විවේක විෂයන සලාද දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ අපේ උරුමය පිළිබඳවයි. ඉතින් අද උරුමය පිළිබඳ වෙනද වගේමත් හුඟක් දවස්වලට අපි සාකච්ඡා කරන්නේ ධර්ම කාරණාවක්මයි. මොකද අපිට ලැබිලා තියෙන ලොකුම උරුමයක් ධර්මයමයි. ඉතින් ඒකින්ද ධර්මය පිළිබඳවමයි කතා කළ යුතු තියෙන්නේ. ඒ වගේම මේ උරුමය ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් ඇත්තටම ධර්මය ආරක්ෂා කරගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපිට උරුම වෙච්ච දේ ආරක්ෂා කරගන්න නම් ඒ ධර්මය අපි භාවිතයට ගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම උරුමය ආරක්ෂා කරගන්න නම් උරුමය උරුම කරගන්න ඕනේ. හරිද? උරුමයක් ආරක්ෂා කරගන්න නම් මට උරුම වෙලා තියෙන දැන් අපි හිතමු මට තාත්තලාගෙන් අම්මලාගෙන් අම්මා උරුම වෙලා තියෙනවා. නමුත් ඒක මට මට පාවිච්චි කරගන්න බැයි නම් වෙන කෙනෙක් ඒක භාවිතා කරනවා නම් නැත්නම් මම ඒක හරියට පාවිච්චි කරගන්නේ නැත්නම් මේ මම කොහොමද ඒක තවත් කෙනෙකුට උරුම කරලා දෙන්නේ නේද? ඒ වගේ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් උරුම වෙච්ච දේ අපි උරුම කරගන්නේ නැහැ හුඟක් අය. ඒකින්ද තව කෙනෙකුට උරුම කරන්න පුළුවන්කම නැහැ. ඒකින්ද අපි මේක ඉස්සෙල්ලා අපි උරුම කරගන්න ඕනේ. කොහොමද අපි අපේ ජීවිතයට මේක එකතු කරගන්නේ. ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථයක් තමයි Taman නිවැරදි වෙමින් අන් අය නිවැරදි කර ගැනීම. කල්යාණ මිත්‍ර සංගමයේ තියෙන ප්‍රධානම අරමුණ තමයි Taman රට ජාතිය වෙනුවෙන් Taman රට ජාතිය ආගම වෙනුවෙන් Taman නිවැරදි වෙමින් අන් අය නිවැරදි කර ගැනීම. ඊටාත්ම ප්‍රබලව අපි මේ ප්‍රතිපත්ති අරගෙන යමින් තමයි මේ අරිෂ්ඨාන ආරම්භ කරලා තියෙන්නේ. මොකද ප්‍රතිපත්ති වල බොහෝ පරිහානියක් ප්‍රතිපත්තිවල අහේනියක් තමයි මේ කාලේ වෙනකොට රටේ තියෙන්නේ. ප්‍රතිපත්ති නැහැ. ප්‍රතිපත්ති ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ප්‍රතිපත්තියක් ගැන උවමනාවක් නැහැ. ඔහි යන්නන් වාලේ Tamanට හිතිච්ච හිතිච්ච කාලෙට හිතිච්ච හිතිච්ච දේවල් ක්‍රියාත්මක කරමින් නේද? යන ගමනක් මේක. සාමාන්‍ය වශයෙන් අරන් බලන්න අපේ පින්වත්නි අපේ රටේ පක්ෂ තියෙනවා දේශපාලන පක්ෂ තියෙනවා මේ පක්ෂ වලට ප්‍රතිපත්ති තියෙනවා ඒ පක්ෂවල ප්‍රතිපත්තියත් හැබැයි ඒ පක්ෂවලට එකතු වෙන එක්කෙනාගේ එක්කෙනාගේ හැටියට වෙලාව වෙලාවට වෙනස් වෙනවා. හැමෝම මැතිවරණයට එන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන. ඉතින් අපේත් වැඩේ අපිටත් ඔක්කොම අමතක වෙලා අපි මේ කට්ටිය ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බලනවා. ආ මේක හොඳයි. මේක හොඳයි කියලා. භාගයට භාගයක් නෙවෙයි භාගයට තුන් කාලක්ම බොරු. ඉතින් ඒවා ක්‍රියාත්මක කරන එක නෙවෙයි එතකොට ඒක පැත්තකින් තියන්න අපිට තේරුනේ නැහැ ඇයි අපිට එක එක පක්ෂවලට වෙන වෙනම ප්‍රතිපත්තියක් ඇයි? නේද? එක එක පක්ෂවලට වෙන වෙනම ප්‍රතිපත්තියක් ඇයි දන්නේ එහෙම එකක් ඕනද? ඕන ඕන මොකක්ද? ඕන මෝඩයෙකුට තේරෙන්න ඕන අපිට තේරුම් නැති වුණාට. මම එහෙම කියන්නේ අපි ඔක්කොටම. මටත් එක්ක මෙච්චර කාලයක් අපි මේක තේරුම් ගත්තේ නැහැ. ඕන මෝඩයෙකුට තේරෙනවා පක්ෂයකට නෙවෙයි ප්‍රතිපත්තියක් ඕනේ රටටයි ප්‍රතිපත්තියක් ඕනේ නේද රටටයි අපේ පින්නදී ප්‍රතිපත්තියක් ඕනේ ඒ රටේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන්න තමයි කාලෙන් කාලට කාලෙන් කාලට පක්ෂය මාරු වෙනවා නම් මාරු වෙන්න ඕනේ නේද මේකට මම හොඳ උදාහරණයක් කියන්නම් අපි එකතු වෙලා කොහේ හරි ගමනක් යන්නයි ලෑස්තිලා ඉන්නේ හරිද ගමනක් යන්න ලෑස්තිලා ඉන්නකොට අපිට කියනවා හරි. ඔයාලට ටිකක් දුර යන්න පුළුවන් එක වාහනයක. ඊළඟ දුර යන්න ඕන අනිත් වෙන ඩ්‍රයිවර් කෙනෙකුයි වාහනයකුයි එක තව ටිකක් දුර යන්න ඕනේ. ඊළඟ ටික යන්න පුළුවන් ඊළඟ එකේ කියලා ඒ විදිහට කියනවා කොහොමද? ඒ විදිහට තමයි දැන් ගමන ලෑස්ති කරලා තියෙන්නේ. වාහන 3-4කින් යන්න. දැන් අපේ අරමුණ මොකද්ද? ගමනාන්තය. ආ පළවෙනි ඩ්‍රයිවරුත් එක්ක පළවෙනි වාහනේත් එක්ක ඒක ටිකක් ඒ ඒ දුර අපි යම් දුරක් ගියා. ඊළඟට අපි වාහනේ මාරු කරා ඩ්‍රයිවරුත් මාරු කරා. දැන් යන්නේ අපිට ඕන පැත්තට නේ. කාට ඕන පැත්තටද? driver ඕන පැත්තට යනවා මෙන්න. අපි සද්ද නැති ඉන්නවා. ඊළඟ වාහනේ නැග ඊළඟ කියන්නේ ඊට පස්සේ driver ඕන පැත්තට. අන්න ඒ වගේ තමයි පක්ෂ නායකයෙක් කියන්නේ driver වගේ. පක්ෂය කියන්නේ වාහනේ වගේ. මේ වාහනේ driver යන්න ඕන කොයි පැත්තටද? රටට ඕන පැත්තට යන්න ඕන. රටේ දියුණුව සඳහා යන්න ඕන. හැබැයි යන්නේ එන එන කෙනා එන එන පැත්තට. ඒකෙන් අන්තිමට අදාළ ගමන රටේ දියුණුව සඳහා ගමනක් යන්නේ නැහැ. ඒකෙන්ද අපේ රටට ප්‍රතිපත්තියක් ඕනේ. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අමාත්‍යංශයක නිලධාරියෙක් ඇමති කෙනෙක් අමාත්‍යංශයට යන්න ඕනේ. එයාගේ ප්‍රතිපත්ති ටික අරගෙන නෙවෙයි. ඇමති කෙනෙක් අමාත්‍යංශයට යන්න ඕනේ. මම ගිහිල්ලා බලන්න ඕනේ මේකේ තියෙන ප්‍රතිපත්ති මොනවද කියලා. මේ අමාත්‍යංශයේ කාර්යභාරය මොනවද කියලා. මේක එහෙම නෑ පැත්තක් ගලවගෙන යන්නේ. නේද? පැත්තක් ගලවගෙන යන්නේ කියන්නේ මොකද්ද? ඒ අමාත්‍යංශයේ ඉන්න සභාපතිලා, ලේකම්ලා මුළු ප්‍රදේශයක් වෙනස් කරගෙන නේද? මේ මේ පරිහානිය කියන එක ඔකොටෝම හේතුව ධර්මය නැතිකම. හරිද? අපි ලොකු බලකිරීමක් කරන්න ඕන නිබන්ධව නිරතුරුව හැම කෙනෙක්ම ධර්මානුකූල වෙන්න ඕනේ කියලා. රටට ආදරය කරන්න ඕනේ. රටට මෛත්‍රියක් තියෙන්න ඕනේ. රටේ මිනිස්සු කෙරෙහි මෛත්‍රියක් තියෙන්න ඕනේ. තමන්ගේ දේ කඩා වඩා ගැනීම විතරක් නෙවෙයි. ඒකින්ද අන්න එහෙම ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕනේ. ප්‍රතිපත්තිය පිළිබඳව කතා කරන්න ඕනේ. හොඳයි. ඉතින් මේවා මෙච්චර මේ පොඩි තැනක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැති කාලයක් තියෙද්දි අඩුම ගානේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච වගේ දේවල් වක්වත් නවත්ත ගන්න බැරිකමක් තියෙන මේ යුගයේ තදින්ම නේද? හොරකම් කියන ඒවා නැති තැනක් නැති තරම්. හැමෝම බලන්නේ කොහෙන් හරි ගිහිලා අනුන්ගේ දේ කඩා වඩා ගන්න පාපයට බය නැති පාපයට ලැජ්ජා නැති මහා නරුම જાතියක් විදිහට දැන් හංගඩු ගැහිමින් තියෙන જાතියක් බවට පත් වෙමින් තියෙනවා මේ ප්‍රධාන කට්ටියක තමයි ඔබ තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු ඇතුළු නරුමද නැහැ නේද බොහෝ දෙනෙක් අපි දන්නවා අපේ මුතුන් මිත්තන් අපේ සීයා කියලා අම්මලා තාත්තලා ගත්ත තියෙන අපි ඔක්කොමලා කල්පනා කරලා එයාලා බොහොම යහපත් විදිහට ජීවත් වෙලා අපිව පෝෂණය කරලා අමාරුවෙන් හම්බ කරගෙන බාහුවලයෙන් නේද කටයුතු කරලා මහත්මා ගතිගුණේ යුක්තව ජීවිතය ගෙවලා මැරලා ගියාද නැද්ද? ඒක නෙන්න. වැඩිපුර දැනෙක එහෙමයි. නේද අහිංසක විදිහට. එහෙනම් අපේ රටේ බොහෝ හොඳ මිනිස්සු ඉන්නේ. හැබැයි මේ නායකත්වයන් වල තියෙන අධිකතර පිස්සු හැදුනා වගේ තියෙන බලාරගලේ නිසාවෙන් අපි ඔක්කොම මහා නින්දිත මිනිස්සු බවට පත් වෙන්න තියනවද නැද්ද? ලෝකයේ හැමෝම මහා නින්දිත මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ තරම්ම දූෂිත දේවල් මේ රටේ සිද්ධ වෙනවා. එක එක එක එක විදේශීය මිනිස්සු ඇවිල්ලා මෙහි Tamanට කැමති විදිහට හැසිරෙනවා මේ රටේ. රටට ආවේනිකව තියෙන මොකද මේ සංචාරක ව්‍යාපාරයේ නිසාවෙන් දෝ රටට ආවේනිකව තියෙන බොහෝ දේවල් විනාශ මුඛයට වාදනය කරමින් තියෙනවා. ඊ පෙරේදා දවසක මේ අත දැකලාටි සිද්ධ වුණ දෙයක් හරීම කම්පාවක් එක ලංකාවේ වගේ රටක මේ වගේ දෙයක් සිද්ධ වීම. විදේශිකයෝ දෙන්නේ කැවිලා දලදා මාලිගාවේ ඉස්සරහ තියෙන මහනුවර මේ වැවරවුමේ පිරිමින් දෙන්නෙක් එක්කෙනෙක් ස්ත්‍රියක් විදිහට ඇඳලා එක්කෙනෙක් පුරුෂයෙක් විදිහට ඇඳලා විවාහ වෙනවා. ලංකාවේ. මේ කොහෙද මේක කරන්නේ? වැවරවුමේ මහ මහනුවර. ලෝක උරුමයක් වෙලා තියෙන සංස්කෘතියේ සංස්කෘතික අංගයක් වෙලා තියෙන නුවර අපේකම ඉහෙලින්ම තියෙන තැනක මේ වගේ විකෘති දේවල් වලට ඉඩ සපයා දෙමින් කවුරුත් ඒවා නේද මෙහි ඇවිල්ලා ඕන විදිහට යාලට හැසිරෙන්න සූදානම් කරලා තියෙන හැමදේම. හ්ම්. ඉතාලම නරක විදිහට. ඉතින් මේ ඔක්කොටම හේතුව සංස්කෘතියක් නැති නේද? උරුමයක් නැති අනන්‍යතාවයක් නැති නේද? මහා නරක රටක් බවට ලෝකේ පුරාවට මෙහෙ ගිහිල්ලා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ පින්නත් මේ පහත් නම් ඒ රටේ ඒ රට දුප්පත් නම් ඒ රට ගැතිනම් හරි එතකොට රට ගැතිනම් රට පහත් නම් ඕන දෙයක් කරන්න පුළුවන් ඒ රට. එතකොට ලෝකෙ මිනිස්සු හිතන්නේ ලංකාවට යන්න ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද? එයාලා අපිට ගැති වෙලා ඉන්නේ. ඒ අපිට පෞරුෂයක් නැහැ. අපි අපේ දේවල් සංවර්ධනය කරගන්නේ නැහැ. අපි අපේ මිනිසුන්ට උදව් කරන්නේ නැහැ. අපේ ව්‍යාපාර දියුණු කරගන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ බොහෝ දේවල් නිසාවෙන් අපි ඊ타ත්ම ප්‍රබල ඊ타ත්ම ප්‍රබල පරිහානියකට පත් වෙමින් ඉන්නවා. මේ ඔක්කොටම හේතුව ප්‍රතිපත්තියේ තියෙන අඩුව. එහෙනම් බෞද්ධත්ව විදිහට අපිට තියෙන ලොකු වගකීමක් තියෙනවා. මම හැමදාම කියන්නේ ඒකයි. අපිට තියෙන ලොකුම වගකීම තමයි අපි ප්‍රතිපත්ති ගරුක වෙලා ඒ ප්‍රතිපත්ති ගරුක බව ප්‍රායෝගිකව ඔප්පු කරන්න ඕනේ ප්‍රායෝගික ප්‍රතිපත්ති ගරුක බව ඔප්පු කරලා තමන්ගේ පැත්තෙන් අන් අයට මේක බෝ කරන්න ඕනේ හරිද අන්න එහෙම බෝ කරමින් ප්‍රතිපත්ති ගරුකය එකමුතු වෙලා ප්‍රතිපත්තිය නැති අයට මොකද කරන්න ඕන බලපෑමක් කරන්න ඕනේ දැන් ඉතින් ප්‍රතිපත්ති ගරුක වෙන්න කියලා හරි එහෙමයි අපේ උරුමය අපිට ආරක්ෂා කරගන්න වෙන්නේ මොකද මේ මේ වෙනකොට අපේ පින්නත් නේ අපි මේ අපිට හරිය ලොකු මේ ගැටලු සහගත තත්යකටපත් වෙලා සිංහල බෞද්ධයාට කිසිම දෙයක් සංවිධානය කරගන්න හෝ කටයුතු කරන්න බෑ ඔක්කොමලා කියන්නේ සිංහල බෞද්ධ කියලා කතා කරන්න එපා. අපි තමයි බලනකොට මේ ඔක්කොම යුද්ධ කරලා තියෙන්නේ මේ රටේ යන වෙන කොඩි වෙන ඔක්කොම කරලා තියෙන අපි. එහෙම තමයි කට්ටිය කතාව. මේ අපේ මිනිස්සුගේ කතාව. 아무තු ඊනියා අදහසක් අරගෙන ඇවිල්ලා තියෙන ඔක්කොම එක එකමුතු වෙන්න ඕනේ කියලා. අපිත් කියන්නේ ඔක්කොම එකමුතු වෙන්න ඕනේ. මේක මේ හැබැයි කවුරුවක්වත් අන් අයට මේ සංකල්පය අරගෙන යන්නේ නැහැ. මේක අමතක වෙලා අපි ඔක්කොටම. අනිත්‍ය ಜಾති වශයෙන් ආගම් වශයෙන් එයාලා කල්ලි ගහලා වැඩ කටයුතු කරගෙන යනවා. මහජාතිය කියන සිංහල බෞද්ධ ජනතාවට ඒක කරන්න ගියාම ඒ වගේ වැඩක් කරන්න ගියාම කියනවා ඒක ලොකු ಜಾතිවාදයක් අවශ්‍ය නැහැ ඒක මහා කරදරකාරී තත්ත්වයක් ඇති කරනවා රටේ කියලා. නමුත් බෞද්ධ සංකල්ප මූලික වුණොත් අපි හොඳට තේරුම් ගන්න ඕන අපි හැමෝම මේක මම සැරෙන් සැරේ සැරෙන් සැරේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ මේ සතියක සැරයක් උරුමය කියලා එකක් දාගෙන තියෙන්නේ. අපි මේවා ටිකක් හරි කතා කරන්න ඕනේ හින්දා ධර්මයත් එක්කම කතා කරන්න ඕනේ. මොකද ගිය සතිය පුරාවට අපි බොහොම ගැඹුරු ධර්ම කාරණා ටිකක් සති හයෙම කතා කරේ නව මහ විදර්ශනාව ගැන. ඒවා කතා කරන ගමන් සමතුලිත වෙන්න ඕනේ. හරිද සමතුලිත වෙන්න ඕනේ කියලා මම කියනවා අනිවාර්යයෙන්ම සමතුලිත වෙන්න ශාසනය රැකගන්න ආධ්‍යාත්මික පැත්ත වගේම භෞතික පැත්ත සංවර්ධනය කරගන්න ඕනේ ශාසනය ආරක්ෂා කරගන්න. ඒකින්ද අපි සමතුලිතව තමන්ගේ ජීවිතයත් රැකගන්න ගමන් අනිත් පැත්තත් මේ ශාසනය ඉස්සරහට යන්න කටයුතු කරන්න ඕනේ මඟ පෙන්වන්න ඕනේ බෞද්ධත්ව පෙළ ගහන්න ඕනේ එකට. මොකද අපි ඉන්නේ මහා විනාශයක් සිද්ධ වෙමින් තියෙන යුගයක මේ මොකද සිංහල බෞද්ධයා කියන කෙනාට පෙළ ගැහෙන්න ඉඩක් නෑ රටේ. ඒ සඳහා කටයුතු කරන්න ඉඩක් නැහැ. ඒක චෝදනාවට ලක් වෙන කාරණාවක් බවට බොහෝ පිරිස විසින් පත් කරලා ඉවරයි මේ වෙනකොට. හරිද? ඒකින්ද අපි ඉතුරු වෙලා ඉන්න පිරිස ශක්තිමත්ව ගොඩ ගැහෙන්න ඕනේ. හැබැයි කරුණාවන්ත මෛත්‍රියෙන් බෞද්ධකම සිංහලකම තියාගෙන. අපි ඉදිරිපත් කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. බෞද්ධ ධර්මයෙන් පෝෂණය වෙච්ච ප්‍රතිපත්තියක් රටක තියෙනවා නම් කිසිමම කිසි කෙනෙකුට හිංසාකාරී හැඟීමක් සිද්ධ වෙයිද? හිංසාකාරී හැඟීමක්වත් ඇති වෙයිද? නෑ. එහෙනම් සියලු දෙනා කෙරෙහි දුක දන්න සියලු දෙනාට සමානාත්මතාවයෙන් කටයුතු කරන්න පුළුවන් ඍජු මෘදු ප්‍රතිපත්තියක් බෞද්ධ ධර්මයේ තුල තියෙනවා. නේද? එනහට එකමුතු වෙන්න පුළුවන් බලවේග බෞද්ධ ධර්මයේ තුල තියෙනවා. මිනිසුන්ගේ සිත් සකස් කරන වැඩ පිළිවෙල තියෙන්නේ ධර්මයේ තුල. එහෙනම් අපි ඉතා ශක්තිමත් එකමුතු වෙලා ඉන්නයි තමන්ගේ සිත් සකස් කරගන්න ඕනේ. හරි? එහෙනම් අන්න ඒ විදිහට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ධර්මය තුලින් ලොකු පෝෂණයකට යන්න. හරි. ඉතින් මේ වගේ ක්‍රියාත්මක භාවය බුද්ධ ධර්මයේ සංකල්ප 90 නම් සකස් වෙන්නේ ඒකත් එක්ක යම් ක්‍රියාමාර්ගයක් ජාතික වශයෙන් ප්‍රතිපත්තිය සකස් වෙනකොට ඒ ප්‍රතිපත්තියේ ධර්මය මූලික වෙලා තියෙනවා නම් කිසි කෙනෙකුට හිංසාවක් වෙන්නේ නැහැ කියන එක අපි හොඳටම දන්නවා. එහෙනම් ඒ ධර්මයේ මූලික වෙච්ච ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න මුල් වෙන්න ඕනේ කවුද? ඒ රටේ ඉන්න මහජාතිය. හරි? එහෙනම් ඉස්සෙල්ලා මහජාතිය එකමුතු වෙන්න ඕනේ. ඔය කියන ඔය මහා ලොකුවට කියන කියන කෙනාගෙන් මම අහනවා තමන්ගේ මිනිස්සු එක්කවත් එකමුතු වෙලා ඉන්න බැරි නම් එයාලට තමන්ගේ මිනිස්සු එක්කවත් අන්‍ය සංස්කෘතියක් තියෙන අන්‍ය භාෂාවක් කතා කරන අන්‍ය ජාතිකයොත් එක්ක එකතුලා ඉන්න පුළුවන් වේද? නේද? එතනම තේරෙනවා බැරිකම මොකක්ද කියලා. ඒකින්ද අපි දැඩි ක්‍රියාමාර්ගයක් අරගෙන යන්න ඕනේ. අපි මහජාතිය එකතු වෙලා කොහොම හරි කරලා අන්‍ය ජාතිනුත් එකතු කරගෙන සාමකාමී මේ රටවල් බෙදා ගන්න, දිස්ත්‍රික්ක පළාත් බෙදා ගන්න එකක් නෙවෙයි වෙන්න ඕනේ. මේ මේ රටේ බෙදන්න දෙයක් නෑ මේ රටම එකම රටක් විදිහට හැමෝම සහයෝගයෙන් කටයුතු කර මේ පළාතේ මේ කට්ටිය මේ පළාතේ මේ කට්ටිය මොකක්ද ඒ විකාරය නේද එහෙම එකක් ඕනද එහෙනම් ඉතින් අනිත් පළාත්වල ඉන්න ඔක්කොමත් යන්න ඕන වෙන පළාතකට එහෙම යන්න කැමතිත් නෑ නේද මේ පැතිවල ඕන තරම් මේ මේ අපේ අයගේ තියෙන ගැතිකමයි මේකට හේතු වෙලා තියෙන්නේ දකුණු පළාතට එන්න ඕන තරම් ඕනම ආගමක කෙනෙකුට ඕනම පූජනීය ස්ථානයක් සකස් කරන්න පුළුවන් වන්දනා කරන්න පුළුවන් අපේ මිනිස්සු කොච්චර හොඳද බලන්න එක්කෙනෙක් කොතනකවත් ඒවා කඩා බිඳලා දාලා ඒ කට්ටියට හිංසා කරලා එහෙම කරනවද නැහැ එහෙම තියෙද්දී මේ දකුණට වෙන්නම තියෙන දැන් මාවනැල්ල වගේ ප්‍රදේශවල තියෙන බුදු පිළිම කඩාගෙන කඩාගෙන කඩාගෙන යනවා හොයාගෙන ගියාම කවුද මේ අන්න ආගමික ඒවා යටින් තියෙන්නේ ජාතිවාදයේ ආගම්වාදයේ අවසන වැඩපිළිවෙළවල් තියෙනවා. ඉතින් ඒත් බලන්න අපේ මිනිස්සු කුපිත වුනේ නැති හැටි. නේද? අපේ මිනිස්සු කොච්චර හොඳද එතකොට? ඇයි එහෙනම් අපිට බැරි එකමුතු වෙන්න? එකමුතු වෙලා මේ කෝලම් වැඩ කරන මේ සුළු පිරිස් වලට දැඩි දඬුවම් දීලා නේද? මොකද කරන්න ඕන? හැමෝටම සමානතාත්මතාවයෙන් ඉන්න පුළුවන් දෙයක් තදින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය මුළු ලෝකෙම පැසසුමකට ලක් වෙන ක්‍රමවේදයක් වෙන්න ඕනේ. ලෝකේ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. උතුරේ ගිහිලා ඉවරලා බුදු පිළිමයක් තියන්න එපා කියන එක සාධාරණයි කියලා. එහෙනම් මේ වෙනකොට උතුරේ යුද්ධයකින් ජයගත් රටක් මේක බොහෝ මිනිස්සු තමන්ගේ ජීවිතය පූජා කරලා ජයගත් රටක් මේක. එතකොට එහෙම ජයගත්ත මේ සටන නේද ජයගෙන බලය තහවුරු කරපු තැනක්. ඒ බලය තහවුරු කරපු තැන නිවැරදි ක්‍රියාත්මක වීම කරන්න බලය තියෙනවා. නිවැරදිව හැබැයි. අසාධාරණ වැඩ නෙවෙයි. කිසියම් જાතියකට ඔළුව තියෙන මිනිස්සුෙකුට බලපුවාම කිසිම විදිහකින් අසාධාරණයක් කිසිම කෙනෙකුට නොවන විදිහේ ප්‍රතිපත්තියක්. ඒකයි අපි හැමදාම කියන්නේ මාත් එක්ක උරණ වෙයි කට්ටිය. හරි. මම කියනවා ප්‍රසිද්ධියේම හැමතැනකම කියනවා මේ මේ ප්‍රතිපත්ති අරගෙන යනකොට අපේ හුඟාක් අය තීරණයක් ගන්නවා මුස්ලිම් කඩවලින් බඩු ගන්න එක නවත්තන්න ඕනේ කියලා. හරිද? මුස්ලිම් කඩවලින් බඩු ගන්න එක නවත්තන්න ඕනේ කියලා හැමතැනම ප්‍රචාරයක් කරවලා කටයුතු කරනවා. මම අහනවා ඇත්තම ඇත්ත කතා කරොත් ඒක හරිද? ඒක හොඳද? ඒක හොඳ දෙයක්ද? නැහැ. ඒක මනුස්සකමක් නෙවෙයි. ඒක මහත්මාගත ගුණයක් නෙවෙයි. ඒක මහත්මාගත ගුණයක් නෙවෙයි. ඒ ඇවිල්ලා අර පහත් తත්වය මොකද්ද? එක මකුණෙක් කෑවාය සියලු මකුණු මරුවාය කියලා ගමේ කතාවක් තියෙනවා. අන්න ඒ වගේ. නේද? එතකොට ඇයි මුස්ලිම් මිනිස්සුන්ට බඩගිනි වෙන්නේ නැද්ද? ඇයි ද්‍රවිඩ මිනිස්සුන්ට බඩගිනි වෙන්නේ නැද්ද? ඒ කට්ටිය දිනු වෙන එක හොඳ නැද්ද? නේද? ද්‍රවිඩ මිනිස්සු දිනු වෙන එක හොඳ නැද්ද? කාටත් තියෙන තමන්ගේ දරුවෝ යහතින් ඉන්නවා නම් තමන්ගේ නේද? ඈ අපි හොඳට දන්නවනේ පීඩාව කියන්නේ මොකද්ද කියලා. දුක කියන්නේ මොකද්ද කියලා අපි දන්නවද නැද්ද? එහෙනම් හැමෝම සපවත් වෙන්න ඕන පින්වත්නි. ඒකට විරුද්ධ එහෙම ඒවා නෙමෙයි අපි කරන්න ඕනේ. හැබැයි සමහර අය ඉන්නවා ಜಾතිවාදීව දැන් සිංහල මිනිස්සුන්ට හානි වෙන විදිහට වැඩ කරනවා. මත්ද්‍රව්‍ය විකුණන එක නරක වැඩක්. නේද? හැබැයි මත්ද්‍රව්‍ය විකුණන එක නරක වැඩක් කවුරු කරත්. හැබැයි සමහර මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා සිංහල ළමයින්ට විතරක් මත්ද්‍රව්‍ය ගෙනත් දෙන වැඩ පිළිවෙලක් කරගෙන යනවා. සමහර මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා ඇත්තටමත් ඒක ඔප්පු වෙලා පෙන්නලා තියෙනවා අවස්ථා තියෙනවා සිංහල ජාතියේ අයට වඳ බෙහෙත් දෙන ස්වරූපයක් තියෙනවා දරුවන්ට ඒ පාසල්වලට තියෙන ඒවා යම් යම් ප්‍රදේශවල හම්බුණා ඇත්තටම ඔප්පු වුණා හරි අන්න ඒ කට්ටියට දැන් දැනුම් දෙන්න ඕනේ හරිද ඒවට විරුද්ධව වැඩ කරන්න ඕනේ සියලු දෙනාගෙන් පරිගැනීම් කරන්න හොඳ නැහැ හරිද එතකොට සිංහල ජාතීන් ඉන්නවා ජාතිවාදීව දේශපාලනය කරන අය ජාතිවාදී විදිහට තමන්ගේ යහපත සඳහා තමන්ට අන්‍ය ජාතිකින්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා ඒ කට්ටියට ජාතිවාදී තීරණ ගන්න ඉඩ අන්න ඒවට විරුද්ධව කතා කරන්න ඕනේ. හරිද? ද්‍රවිඩ ජාතීන් මුස්ලිම් ජාතීන් ඉන්නවා ජාතිවාදීව දේශපාලනය කරන අය. ඒකට ඒ කට්ටිය මිනිසුන්ට කියලා කියනවා රට නේද දෙමළ රටක් කරමු. අහවල් කොටස අල්ලගමු. මේ විදිහට වෙන්න ඕනේ. ඒ ඒ මොකද මේ මිනිසුන්ගේ හැඟීම් අවසනවා. අවසන මොකටද? 1 2 3 4 කියලා ගනින්ද? ඔලු ගනින්ද ඒක කරන්නේ. ඒකේ අවසාන ප්‍රතිඵලය සිංහලයේත් එහෙම ඉන්නවා. හ්ම්. එතකොට ඒකේ අවසාන ප්‍රතිඵලය ලොකු මිනිස්සු එක එක හෝටලයකට ගිහිල්ලා අතින් අත දීලා පාටියේ ඉන්නවා අපේ මිනිස්සු මෙහි බලුපොරේ වගේ පොරල්ලනවා. හරි? ඉතින් මේ වගේ අපි සාමාන්‍ය මනුස්සයා නින්දිත තත්වයකට පත් කරලා තියෙන මේ දේශපාලන න්‍යායිකව හැම જાතියකම. හරි වැඩි දෙනෙක්. හැම જાතියකම වැඩි දෙනෙක් සාමාන්‍ය මනුස්සයා නින්දාවට පත් කරලා තියෙනවා. ඒ කට්ටියගෙන් පහත් ප්‍රයෝජන ගන්නවා. හරි. Tamanට හිතුනහම සමහර කට්ටිය මොකද කරන්නේ? සමහර නායකයෝ Tamanට හිතුනහම මේ පන්සල් වලින් හාමුදුරුවෝ පාට බස ගන්නවා. හරිද? හදිස්සියෙම මොකුත් නැහැ පින්ඩපාත ව්‍යාපාර සිද්ධ කරනවා. හරි. සමහර කට්ටිය මේ ඒ කියන්නේ මේ පව් මේ අහිංසක හාමුදුරුවන්ට අද ඒ හාමුදුරුවෝ භාවිතා කරනවා තමන්ගේ දේශපාලන වාසි සඳහා. ඉතින් හරියට පව් කරගන්න ඒ කට්ටිය. හරිද? ස්වාමීන් වහන්සේලාට දේශපාලන වශයෙන් උදව් කරලා තියෙනවා එක එක විදිහට. ඒ උදව් කරලා තියෙන්නේ මේ අනේ ඉතින් ධර්මශාලා උන්වහන්සේලාගේ ලොකු බලාපොරොත්තු තමයි තමන් ඉන්න පන්සලේ ධර්මශාලාව සකස් කර ගැනීම, බෝධි ප්‍රාකාරය සකස් කර ගැනීම. නේද? ඒ වගේ අහිංසක බලාපොරොත්තු තියාගෙන රජයෙන් ගන්න උදව්වක් කරගෙන මේක කරපු ගමන් ඊළඟට මොකද කරන්නේ? මේ වගේ කාලයක් යනකොට කතා කරනවා. අපේ හාමුදුරුවනේ දැන් ඉතින් අපි ළඟට එන්නයි තියෙන්නේ හ්ම් කට්ටියත් අරගෙන පිරිවෙනේ හාමුදුරු ටිකත් අරගෙන පාරට එන්න ඕනේ. මම ලක්ෂ 3ක් දුන්නානේ මතකද? ඔය තමයි එන ඔය තමයි එන හැමතුම. හරි ලක්ෂ 3ක් දුන්නා ලක්ෂ 5ක් පාස් කරලා දුන්නා ධර්මශාලාව හදලා දුන්නා අරක කරලා දුන්නා. ඒ හින්දා දැන් පාරට එන්න කියලා කියනවා. මේ කැත වැඩේ හැමතැනම තියෙනවා. හරි. ස්වාමීන් වහන්සේලාව කෑ ගහන කට්ටිය ස්වාමීන් වහන්සේලාව අවබෝධිතා කරනවා. හරි. ඉතින් මේ වගේ නෙවෙයි ඒකුත් දේවල් සිද්ධ කරමින් මේ කටයුතු කරද්දී අපි ඇත්තට මොකද කරන්න ඕනේ? ධර්මානුකූල චින්තනයක ඉඳගෙන ඇත්ත කතා කරන්න ඕනේ. ඕනම කෙනෙක්ගේ හොඳ කතා කරනවා වගේම ඕනම කෙනෙක්ගේ නරකක් තියෙනවා නම් ඒ නරක කතා කරන්න ඕනේ. ඒක විවේචනය කළ යුත්තේ. දැන් මේ කරන විවේචනය වෙන මොකටවත් නෙවෙයි. ශබ්ද නැතුව හිඳීමෙන්, නිහඬව හිඳීමෙන් ඒවා තව තව වර්ධනය වෙනවා. අපි කල්යාණ මිත්‍ර සංගමයක් විදිහට, බෞද්ධ විදිහට අපේ උරුමය ආරක්ෂා කරගන්න ඒ වගේ කළ යුතු බොහෝ දේවල් සිද්ධ කළ යුතු තියෙනවා. ලොකු හඬක් නගන්න ඕනේ මේ රට එක්සේසත් වෙන්න ඕනේ කියලා. හරි හැම පැත්තෙම අපේ බඩවියතටයි වදින්නේ. නේද? අපේ බඩට වැදිලා තියෙන්නේ හැම පැත්තෙම. මේ වෙනකොට බදු බර කියන එක උප්පරිම වශයෙන් වර්ධනය කරලා තියෙනවා. මේකුත් ක්‍රම හොදලා යොදලා නේද දරා ගන්න බැරි මට්ටමට මිනිසුන්ට බදු බදු අය කරන්නේ කුමන හේතුවක්ද කියලා හිතා ගන්න බෑ. ඇයි ඒ? හේතුව වෙන මොකක්ද මේ දේශීය කර්මාන්ත ඔක්කොම කඩා වැටලා තියෙන මේ වෙනකොට. බොහෝ දේශීය කර්මාන්ත විනාශයට ගිහිලා තියෙනවා. ඒවා එකක්වත් ප්‍රයෝජනයක් ගන්න බැරි මට්ටමට ඇයි? නිෂ්පාදනයන් පිටරටින් ගෙන්නන්න ඕන කරන මූලද්‍රව්‍යයන් ගෙන්නන ඒවා බදු වැඩි කරනවා. නිමා කරපු මූල නිමා කරපු බඩු රටෙන් ගෙන්න. එතකොට දේශීය ව්‍යාපාරිකයට පිටරටින් ගෙන්නන භාණ්ඩත් එක්ක තරම් කරන්න නැහැ. මොකද අර එයාගේ මූලද්‍රව්‍ය වලට බදු ගහලා ලොකුවට බදු ගහලා තියෙනවා. එයා මේ නිෂ්පාදනය ඉවර කරලා බලනකොට අර එහෙන් ඊට දැන් ටී-ෂර්ට් එකක් යනකොට ටී-ෂර්ට් එකක් හදන කෙනාගේ රෙදි ගෙන්නන ඒවට රෙදි වලට ලොකු බදු බදු ගහනවා. එයා රෙදි ගෙනල්ලා මෙහෙ මෙහෙ සේවකයෝ දාලා ටී-ෂර්ට් එක මස්සපුවාම ඊට වැඩිය හොඳ එකක් ඊට වැඩිය අඩු ගානට පිටරට එකක් ගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? දන්නවද ඔය වෙසක් එකට අපි නැත්තම් ජාතික උත්සවයේට පෙබරවාරි 4 වෙනිදා අපි මිලදී ගන්න කොඩිය පවා ලංකාවේ නිෂ්පාදනය කරන බෞද්ධ කොඩිය පවා ලංකාවේ නිෂ්පාදකයාට ඒ නිෂ්පාදන වියදම වියදමට අනුව ඒක විකුණන්න බෑ ඊට වැඩි අඩුවෙන් පිටරටින් මේ කොඩිය ගෙන්නනවා මුද්‍රණය කරලා. පිටා අඩුවෙන් ගෙන්නනවා. එතකොට අපිත් මොකද කරන්නේ? අපි දන්නේ නැහැ මේ මොකක්වත්. අපි ඉතින් අඩු එකෙන් තමයි ගන්නේ. කොතන හරි තැනක අඩුවට මේක තියෙනවා. මොකද පිටරටකින් ඒවා ඇයි අපේ එක්කෙනාට පුළුවන් ඊට වැඩිය අඩුව දෙන්න. ඇයි දෙන්න බැරි? ඒකට අවශ්‍ය කරන මූලද්‍රව්‍යවල බදුබර වැඩි කරලා. ඉතින් ඇයි මෙහෙම කරන්නේ මේ මිනිස්සුන්ට කියන ප්‍රශ්නේ අපිට දැනෙන්න ඕනේ. අපිට තේරෙන්න ඕනේ. ඇයි මෙහෙම කරන්නේ? මේ පරිගණ්ඩ වගේ නේද හැමදාම කරන්නේ. ඒකද බලාගෙන ඉද්දී ජාතික වශයෙන් ඉහළ තැනක ඉන්න ව්‍යාපාරිකයෝ බලාගෙන ඉඳ වැඩනවා. ආර්ථිකය කඩා වැටෙනවා. සිංහල බෞද්ධයාගේ ආර්ථිකය කඩා වැටෙනවා කියලා කියන්නේ ජීවත් වෙන්න ඉදිරියේදී කිසිම තීරණයක් ගන්න බැරි තත්යකට පත් වෙන ස්වරූපයක් තියෙනවා. ඒකින්ද මේවා පිළිබඳව අපි බොහෝ අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕන අපිට පිස්සු තියෙන ගතිය අයින් කරගන්න ඕනේ. අපිට තියෙන පිස්සුවක්. විශේෂයෙන් මේ අවුරුද්දේ අන්තිම වෙනකොට තමයි මේ පිස්සුව හොඳටම තද වෙනවා. මොකද්ද පිස්සුව? නිල් පිස්සුව, කොළ පිස්සුව, රතු පිස්සුව, දම් පිස්සුව, කහ පිස්සුව කියලා නේද? මේ ඊනියා දේශපාලඥයන්ට කඩේ යන පිස්සුවක් තියෙනවා. ළඟ ළඟ ඉන්න රණ්ඩු අල්ලන්න පටන් ගන්නවා. අහවල් අහවල් අය තමයි හරි කියලා කරන කියන දේ මොනවද කියලා බලන්නේ නැහැ. හරිද? එහෙනම් අපි ලොකු සිහියකට එන්න ඕනේ. අපි ඔක්කොම ලොකු අනතුරක ඉන්නේ. ලොකු වැටීමකට වැටලා ඉන්නේ. ඒ වැටීමෙන් ගොඩ ආවේ නැත්නම් අපිට උරුම වෙලා තියෙන උරුමය නේද? කොහොමත්ම රැකගන්න බැරි වෙවි මේකට ඍජුවම පහර ගන්නවා අපි පින්නත්නේ. ඍජුවම පහර ගහලා තියෙන්නේ මේ වෙනකොට මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කිසිම විදිහකින් නිවැරදි ධර්මයට උඩට එන්න බැරි විදිහට යටපත් කරලා ධර්මයේ විකෘති කරන්නන් මේනෝට දන්නවද කරන දේවල්? එක්කෙනෙක් විතර නෙවෙයි දෙන්නේ තුන් දෙනෙක් අන්න හරි පිළිම තියාගෙන ඉන්නවා. තම තමන්ගේ පිළිම. තම තමන්ගේ පිළිම තියාගෙන ඒවට වන්දනා කරනවා මිනිසුන්ට කියලා. බුදු පිළිමයක් නැහැ. තමන්ගේ පිළිමයක් තියෙන්නේ. හරි? එහෙම මේ මේ අරගෙන තියෙන කොන්ත්‍රාක්ට් කොන්ත්‍රාත්තු අරගෙන තියෙන්නේ. එකේ කොන්ත්‍රාත්තු අරගෙන තියෙන ධර්මය තුල තියෙන ශ්‍රද්ධාව නැතිකරන්න. ඉතින් එවැනි දේවල් වලට අපේ පින්නන්ත අයත් අපේ පිරිසුත් හරියට අහු වෙනවා. හරිද? නොයේකුත් ආකාරයේ තියෙන මේ වැඩ පිළිවෙල වලට අහු වෙලා අපිට මොනව කරන්නද අපේ තියෙන අහිංසකකම අපේ අය දන්නේ නැහැ නේද ඒ මොකද මේ ධර්මයේ සමාජගත වෙන්නේ නැති හින්දා හරි මේක දීර්ඝ කාලීනව සිද්ධ වෙච්ච දෙයක් දැන්වත් අනිත් පැත්ත දැන් අනිත් පැත්ත හරවන්න ඕන අත්‍යවශ්‍ය වෙලාව අපේ කුඩා දරුවන්ගෙන් තුලින් අපි මොකද කරේ ධර්මය යාත් කරා ඒක සංවිධානාත්මක කරේ හරි එතකොට බොහෝ පාසල් වල විශේෂයෙන් ඕ ලෙවල් ඉවර වෙනකොට තියෙන ඉගෙන ගන්න තියෙන ධර්මය තියෙන බොහොම පොඩ්ඩයි. ඒ ධර්මය ඉගෙන ගැනීම කියලා කියන්නේ ඒ ළමයාට ඇත්තටම වදයක්. ඒකේ චූටි කොටසක් තියෙන ඒකේ ප්‍රායෝගිකයේදී මොකක්වත් නැහැ. හරි ඇත්තටම කියනවා නම් අපේ දරුවෙකුට බුද්ධ ආගම කාල පරිච්ඡේදය කියලා කියන්නේ එයාගේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන බොහෝ ක්‍රමවේද හැම්බෙන්න ඕන යාට. ඉද්ධිපාද ධර්ම කියන්නේ එහෙම ඒවා. නේද? චතුරාර්ය සත්‍ය කියන්නේ එහෙම ඒවා. එතකොට ඒ වගේ ඊළඟ භාවනාව කියන්නේ එහෙම එකක්. ඒ මොකක්වත් නැහැ නිකාං කරුණු කීපයක් යන්තම් කටපාඩම් කරන් තියෙන සිද්ධාර්ථ කුමාරයා ගැන නේද? දැන් මේ ළඟදී වෙනකොට අපි සිද්ධාර්ථ කුමාරයා කියලා එක්ක කිව්වා ඊටත් වැඩිය අපි හැම වෙලේම සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කියලා. හරිද? නමුත් අද සමාජේ කතා කරන්නේ මොකක් කියලාද? සිද්ධාර්ථ කියලා කතා කරන්නේ. සාරාංශකේ කල්පලක්ෂයේ කායයක් තිස්සේ පෙරම්දම් පුරලා හරිද? සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ආසන්න අවුරුදු කීපයක අවුරුදු කීපයක් තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයාට මහා බෝධිසත්වයන් වහන්සේට කොච්චර උතුම් මිනිසෙක්ද නේද මහා බෝධිසත්වයන් වහන්සේ කියලා කතා කරන අපි වෙනුවට දැන් සමාජයේ ළමයි සහ සමහර අය කතා කරන්නේ සිද්ධාර්ථගේ ක්‍රියාකලාපය එහෙමයි ඇයි බයිස්කෝප් එක ආවේ මොන නමින්ද ඔන්න වැඩේ. සිද්ධාර්ථ කියලා දන්නවද ඒ වගේ තියෙන ඒ වගේ තියෙන ඒ වයින් එන දේවල් තමයි ඒ. මහ ලෝකෝට මේවා අපි ඔක්කොම වැළඳ ගන්නවා. හරි මේවා මේවා තහනම් කරන්න පවා පුළුවන් වෙන්න ඕනේ. නේද? මොකද චිත්‍රපට සංස්ථාව කියලා එකක් තියෙනවා වාරණ නියෝග නිකුත් කරන තැන තියෙනවා තහනම් කරනවා තියෙනවා. යම් කිසි සංකල්පයකට බාධා වෙනවා නේද? ඇයි සිද්ධාර්ථ මහා බෝධිසාත බෝධිසතානෝ කියලා ඕනම් මේ මේ චිත්‍රපටයේ නේද? නම දාන්න තිබ්බා. කෙලින්ම මොකද්ද මේ අපේ බාප්පාගේ නම කියනවා වගේ. සිද්ධාර්ථ. නේද? එතකොට මේවා ඔක්කොම වෙනකන් අපේ මිනිස්සු ඔහෙ ඉන්නවා. ඒකෙන් වෙන්නේ අපේ අහිංසක ළමයින්ටයි හානිය වෙන්නේ. හරි? අහිංසක ළමයින්ටයි හානිය වෙන්නේ. මම හොඳට අහනවා බලන්න අපේ පින්වත්නි අම්මා තාත්තා තමන්ගේ දරුවට නම කියලා කතා කරන අවස්ථා තියෙනවා. නමින්. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? නරක දෙයක්. නේද? නම කියලා පුතේ කියන්න ඕනේ එහෙම නැත්තම්. නැත්තම් ලොකු පුතා, චූටි පුතා නේද? නම කියලා කතා කරන්නේ ගුරුවරු සහ දෙමාපියෝ සාමාන්‍ය නම කියලා කතා කරන්නේ තමන්ගේ නම ඒ නම කියලා දෙමාපියෝ ළමයාට කතා කරන හුඟාත් තැන්වල මම දැකලා තියෙනවා. ඒ ළමයා සහ දෙමාපියෝ අතර ලොකු පරතරයක් තියෙනවා. දුරස් ගතියක් තියෙනවා. හරිද? එහෙම නැතුව ලොකු පුතා පුංචි පුතා මධ්‍යමයා කියලා ආදරෙන් කතා කරන පිළිවෙලක් තියෙන්න ඕනේ. නේ? ඒ වගේ නම කියලා කතා කරන්නේ ගෞරවය අඩු හින්දා. අපි අපේ තාත්තට නම කියලා කතා කරන හිතක් තියෙනවද? එහෙනම් බෝසත්යන් වහන්සේ නම කිව්වේ හරියද? කොහොම අපි පෙනී හිටින්නේ නැහැ නේද? නේද? අපි සමාජ කතිකාවත සකස් කරන්නේ නැහැ නේද? නේ. එතකොට රටේ යෝග තමයි වෙන්නේ. හරි. රටේ යෝග තමයි වෙන්නේ. ඒකින්ද මේ ළඟදී එක පුද්ගලයෙක් දාලා තිබුණා මම දැක්කා මේ මොකද්ද වින්දනයට කියනවා තරුණ පරම්පරාව හරිද වින්දනයට කාමසුකල්කානුയോഗයට තරුණ පරම්පරාව මේ කාලේ වෙනකොට කියන වචනයක් තියෙනවා ඒක ටිකක් නරක වචනයක් නමුත් හොඳට දැනෙන්න ඕන හින්දා මේ අත්තන්ට මම ඒක කියන්න ඕනේ ඒකට කියනවා ආතල් කියලා. හරිද? එහෙමයි කියන්නේ. හරි. එතකොට සිද්ධාර්ථ හොඳට ආතල් ගත්ත කෙනෙක්. ඕම් ඔහොම ඔහොම වීඩියෝ එකක් නිකුත් වෙලා තියෙනවා සමාජ වෙබ් අඩවියේ. ඔන්න වැඩි. ඇයි එතෙන් තේ මිනිස්සු වැටෙන්නේ? හරි. ඇයි මේ මිනිස්සු මේ විදිහට මහා බෝධිසත්වයන් වහන්සේට නිඳා කරන තැනට වැටෙන්නේ? ඇත්තම දන්නේ නැහැ හුඟක් කට්ටිය. ඒකේ තියෙන වටිනාකම දන්නේ නැහැ. මේ පිරිහීම උග්‍ර පිරිහීමක්. හරි මේක එක්ක අපි ඔක්කොම තීරණයක් ගන්න ඕනේ අපේ පින්නත් නේ. ගෙලවලලා ගමු. ඒ කියන්නේ මේ ජීවිතේ නෙවෙයි. ශාසනේ. හරිද? අතහරිම ඔක්කොම එකතු වෙලා. නේද? ඕනේ. කරන් දෙන්න දැන් ඇති. ඒ මට්ටමට ගේන්න තමයි මේ හැමකෙනාම පිඹුරුපත් සකස් කරන්නේ. උවමනා තියන අයටත් ඒ වගේ දේවල් පිළිබඳව හැකියාව තියන අයටත් ඒ වගේ දේවල් වල වටිනාකමක් නැහැ. මේවා ආරම්භ කරපු බුදු පිළිම හදාගෙන තමන්ගේ වගේ කියලා හිතාගෙන බුදුහාමුදුරන්ගේ දැන් අපි දැකලා තියෙනවද බලන්න. ඉස්සර අපේ පන්සල් වලට ගියාම අපි දැක්ක දෙයක් තියෙනව නේද? මේ සරියුත් මහරහතන් වහන්සේගේ මොගලම් මහරහතන් වහන්සේගේ පිළිම තියෙනව නේද බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ? කවදාකවත් ඒවා ඒ පිළිමයක් තනියම දැක්කොත් වෙනම දැක්කොත් බුදුහාමුදුරු කියලා හිතනවද? නෑ. අපේ කලාකාරයා ඒක ඒ ගෞරවය කියලා තමයි ඒවා සකස් කරේ. ඒ සරියුත් මහරහතන් වහන්සේගේ පිළිමය මුගලන් මහරහතන් වහන්සේගේ පිළිමය හැදුවේ කොහොමද? ඒවා හැදුවේ පැහැදිලිවම ගෞරවය උපදින විදිහට. හරිද? එක පිරිසක් මේ පිළිම හදනවා ඒ පිළිම හදලා තියෙන්නේ ඒවා හේ හැ පේන විදිහට දුහුල් සිවුරු පේන විදිහට ශරීරයේ පේන විදිහට ඊටාත්ම නරක ආදස්ස සහිතව තමයි ඒව හදලා තියෙන්නේ. ඒක පිරිසක්ගේ වැඩක්. ඒවට සද්ද කරන්නේ නැහැ කවුරක්වත්. තව පිරිසක් මොකද කරන්නේ? තමන්ගේ පිළිමයක් හදනවා බුදුහාමුදුරන්ගේ පිළිම වගේ. අර සරියුත් මහරහතන් වහන්සේවා නොකරපු දේවල් සිද්ධ කරනවා. ඒත් ඒවා කර කර බුදුහාමුදුර ගැන තියෙන ගෞරවය නැති කරන වැඩ පිළිවෙලකට යනවා. ඒ වගේ වැඩ කරන පිරිසක් අසර අපේ දේශපාලඥයෝ ගිහිල්ලා එයාලගේ උපන්දින පාටි අර පාටි මේ පාටි වල ගින්නකොට මේ අපේ නායකයෝ ගිහිල්ලා ඒ වස්සේ ගිහිල්ලා ඉන්නවා. මොකද දන්නවද? හූණු පිටරේක හරි ඡන්දයක් තියෙනවද කියලා බලන්න කට්ටිය ගිහිල්ලා. හරි? ඡන්දයක් තියෙනවද කියලා බලන්නේ ඒ මොකද එහෙම දේවල් තමයි මෙයාලා කරන්නේ. එතකොට මේ වගේ தත්වයන් යටතේ කොහොමද අපි කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් තියෙන බෞද්ධ විදියට නේද? බෞද්ධ විදිහට කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් තියන්න බැරි තත්යකටපත් වෙලා ඒකින්ද අපි අපේ නායකින්ට බල කරන්න ඕනේ බෞද්ධකමට මූලිකත්වය දෙනවා කියලා කියනවා නම් හරිද ඔහෙලා වෙනස් වෙලා පෙන්නනවාලා මෙන්න මම මේවාට සම්පූර්ණයෙන්ම විරුද්ධව කටයුතු කරනවා කියලා ඒ කටයුතු ආරම්භ කරන්න ආරම්භ කරොත් අපිට කවුරු හරි කමන්නේ නැහැ මොන තරම් වැරදි කරපු කෙනෙක් හරි කමන්නේ නැහැ හැබැයි අපිට ස්ථිරව පේන්න ඕනේ නේද? මෙයා මේ ප්‍රතිපත්ති ස්ථිර අරගෙන යනකොට ඡන්දකිට වෙනකොට විතරක් ඔක්කොම දේවල් කරලා හරියන්නේ නැහැ. ඡන්දකිට වෙනකොට මහා හදිස්සියේ ඔක්කොම දේවල් කරලා හරියන්නේ නැහැ. දැන් ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත් කරා බොහොම වටින දෙයක්. ඒක ගැන අපි බොහොම කියන්න ඕන. නමුත් ජාතික උරුමය බවට පත් කරපු ත්‍රිපිටකේ පත් කරා නම් මේ වෙනකොට අපේ පින්වත්නි ධර්මයේ විකෘති කරපු කුමන හෝ දෙයකට ප්‍රතිවිරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ කොහොනේ හරි එන එක අරන් පෙන්වන්න ඕනේ හරිද ඒ ටික කරවුවොත් ඇත්ත වශයෙන්ම අපිට පුළුවන්කම තියෙවි නේද එවැනි නායකයෝ තමයි අපි පිළිගන්න ඕනේ ඒක කරන්න ඕනේ අපේ එකම ආරක්ෂා කරලා දෙන්න ඕනේ අපිට කියලා රටක් තියෙන්න ඕනේ අපි කොහෙද ගිහින් ඉන්නේ නේ එතකොට අපේ රටේ අන් අය ඊ타මත්ම සමානාත්මතාවයෙන් ඉන්න පුළුවන් මානසික තත්ත්වයක් සකස් කරලා දෙන්න. අපේ රටේ මුල් වැහගෙන තියෙන්නේ අපි නෙවෙයි අපිට කෙනෙහිරි කම්පාන්නේ අනිත් අය. ඒක වෙලා තියෙන්නේ. ඒක කාටවත් පේන්නේ නැහැ. අපේ මිනිසුන්ට කෙනෙහිරි කම්පාන්නේ අනිත් අය. ඒකෙන්ද අපි මේක පිළිබඳව දැඩි ප්‍රතිපත්තියකට එන්න ඕන එකතු වෙන්න ඕන ඔක්කොමලා. එකතු වෙලා මේ පිළිබඳව ලොකු හඬක් නගන්න ඕන මේක හරියන්නේ නැහැ මේ විදිහට කරගෙන යන වැඩේ. ඒක මහා දරුණුම දරුණු තත්වයක් තමයි දැන් මේ වෙනකොට තියෙන්නේ ඉතාමත්ම තීරණාත්මක කාලයක තමයි අපි මේ ඉන්නේ. හරි? මොකද නායකත්වයන් කෑලි කෑලි වලට කැඩෙනවා. මේක මේ මෑතක ඉඳන් හටගත්ත එක ලොකු ප්‍රශ්නයක ලොකු වැඩපිළිවෙලක තියෙන එක්තරා ප්‍රතිඵලයක් තමයි ඒක ලොකු ප්‍රශ්නයක්. කෑලි කෑලි වලට කැඩෙනවා හැමෝම බිඳෙනවා. හැබැයි අන්‍ය ජාතිකයෝ අන්‍ය ආගමිකයෝ බිඳෙන්නේ නැහැ. හරිද? සිංහල බිඳලා ඉන්නේ. දෙන්න දෙන්න බිඳලා ඉන්නේ. බිඳෙන්න පුළුවන් උඩින් පුළුවන් තනියමත් බිඳෙන්න පුළුවන් නම් ශරීරය දෙකට කඩාගෙන බිඳිනවා. හරි මේ පැත්තට භාගයයි මේ පැත්තට භාගයයි කියලා. ඒ තරම් බිඳෙන මානසිකත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන්ද අපි බෞද්ධ ප්‍රතිපත්තියට අනුව කල්යාණ මිත්‍ර සංගමයේ විදිහට දැඩි ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ. ඉතා දැඩි ප්‍රතිපත්තියකට එන්න ඕනේ. ප්‍රතිපත්තියකට එකතු වෙන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. බල කරන්න ඕනේ. ගොඩක් බල කරන්න ඕනේ. නැත්තම් කවදාක්වත් මේ රටේ අපිට ඉදිරි අනාගතය කියන්නේ මහා ඛේදනීය, හිතා ඛේදනීය විශාල චිත්ත පීඩා සහිත. හුඟක් නුවණැති මිනිස්සු යමක්ම තියෙන මිනිස්සු මේ රටෙන් එළියට පණි. දැන්ටමත් එහෙම තමයි. මම කතා කරලා තියෙන අයත් එක්ක කියන්නේ අපි උත්සාහ කරා හම්බුනේ ආයෙන ලංකාව පැත්තව බලන්නේ. කොහෙට හරි වෙලා නිදහසේ ජීවත් වෙලා හිත පාර ගන්න නැතුව නිදහසේ ජීවත් වෙනවා. එහෙම නැතුව මේ අපි නම් මේ මේ පිළිබඳව කටයුතු කරන්නේ මොකද කාත් එක්කත් කටයුතු කරන්න බෑ. ඔක්කොමලා මේවා පාවා දෙන්න જાතියක් මේක. හරිද මොනවා හරි දෙයක් පටන් අරගත්තොත් එහෙම පටන් ගන්න දෙය කියලා කොහේ හරි අස්සක ගාලා පාවා දෙනවා. ඒකින්ද බෑ කියන තැනයි ඔක්කොමලා ඉන්නේ. ඒකින්ද කල්යාණ මිත්‍ර සංගමයක් විදිහට අපි මේ කට්ටියට දැඩි බලපෑමක් කරන්න ඕන දැන් එකමුතු වෙන්න ඕනේ කියලා. ඒ සඳහා තමයි අපි බොහෝ වෙහෙස මහන්සිලා කටයුතු කරන්න ඕනේ. ඒ ඒක කරද්දී අපි එක කතාවට එකමුතු වෙන්න ඕනේ. අපි ඒක ප්‍රතිපත්තියක ඉන්න ඕනේ. මොකද මේක අපිට පුරුදු කරේ කවුද? බුදුරජාන් වහන්සේගේ ධර්මය තුලින් එක ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන විදිහ නේද? දේශනාවේ තියෙනවනේ. අපූර්වට තියෙනවා. බෞද්ධකම කියන්නේම ප්‍රතිපත්තිය කියන එක. එහෙනම් ඊටා නිවැරදි ප්‍රතිපත්තියක් ශක්තිමත්ව වර්ධනය කරගන්න අපේ අපි හැමෝම ඒකරාශී වෙන්න ඕනේ. මේ සඳහා අපි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන හරහා නොයේකුත් ක්‍රියාමාර්ගයන් හැමෝටම ලබා දීලා තියෙනවා. එතකොට මේ ලබා දීලා තියෙන ක්‍රියාමාර්ගයන් තමයි අර දෛනික දිනචරියාව මේ දේ දිනචරියාව තුළ තියෙන ක්‍රමවේද කර්ණීමෙත් සූත්‍ර ඒ වගේ බොහෝ දේවල් අපි නේද නාස්තියවම කරගන්න විදිහ අදිස්ථානයකට කටයුතු කරගන්න විදිහ තමන්ගේ අරමුණු සාක්ෂා සාක්ෂාත් කරගන්න විදිහ ප්‍රත්‍යක්ෂා සටහන නේද අසරණ සරණ ගිනුම විශේෂයෙන්ම නේ ඉතින් ඊළඟට දෙමාපියන්ට වැඩිහිටියන්ට ගරු කරන ඒවා මේ ඔක්කොම ප්‍රතිපත්ති ටික හදාගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන අපරිහානීය ධර්මයන් මූලික කරගෙන පරිහානියටපත් වෙන්නේ නැහැ. අපි ඇත්තටම කල්යාණ මිත්‍ර සංගමයක් විදිහට මේ ප්‍රතිපත්ති ටික ආරක්ෂා කරොත් මේ සංගමේ පරිහානියටපත් කරන්න කාටවත් බෑ. හරිද? සමහර අය අපිත් එක්ක බොහෝම කිට්ටු වෙන්න බලනවා. හැබැයි පුළුවන් තරම් බොරු කියනවා. පුදුමයක් කියන්නේ ඒ වගේ අයට අපිත් එක්ක වැඩි කල් ඉන්න හම්බෙන්නේ නෑ. කිට්ටු වෙනවා තමයි ඒ ඒ ප්‍රදේශවල වැඩසටහන් වලදී කිට්ටු වෙන්න බලනවා ඊට පස්සේ ළඟට යාලා අයින් වෙලා යනවා. ඇයි හේතුව? අපි බොරු කියන්නේ නැති අපි ඊ타ත්ම අහිංසකව ඊ타ත්ම යහපත්ව නිවැරදිව කටයුතු කරන පිරිසක් විදිහට ප්‍රතිපත්තිකාමී වෙන්නේ. හින්දා ප්‍රතිපත්තිය නැති මිනිසුන්ට අපෙන් ගිලිහිලා යන්න සිද්ධ වෙනවා ප්‍රතිපත්තිය හදාගත්තොත් අපේ ළඟට එන්න පුළුවන්කම තියෙනවා. සට කපටි පුද්ගලයින්ට මෙතන එකක් කියලා තවත් තැනක තවත් එකක් කියන තමන්ගේ වාසියට කටයුතු කරන්න හදන පුද්ගලයින්ට අපේ සංගමේ වැඩි කල් ඉන්න බෑ. ඒ කට්ටිය එනවා සරෙන් සරේ. ඇවිල්ලා වැඩි කාලයක් නැතුව අයින් වෙනවා. ඉතින් ඒක තමයි අපි අපි අපි යම්කිසි ක්‍රමානුකූල වැඩපිළිවෙලක තියෙන වටිනාකම. දැන් අපිට ලැබිලා තියෙන මේ උරුමය ලෝක උරුමයක් බවට පත් කරන්න නම් අපි මේ ලෝකුරුමය ලෝකයට අරගෙන යන වැඩපිළිවෙලා සකස් කරන්න ඕනේ නේද? අපේ වික්ෂුන් වහන්සේලා පුහුණු කරගන්න ඕන ආධ්‍යාත්මික වශයෙන් දන්න දැනුම තමන්ගේ ජීවිතයට ගලප ගන්න පුළුවන් විදිහට වික්ෂුන් වහන්සේලා පුහුණු කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි තමන් දන්න දැනුමෙන් කටයුතු කරන්න පුළුවන් වෙන තත්යකට ඒ වික්ෂුන් වහන්සේලා පුහුණු කරලා ඒ ඒ කටයුත්ත ලෝකෙට අරයන්න්න පුළුවන් පුළුවන් විදිහට වික්ෂුන් වහන්සේලා පුහුණු වෙන්න ඕනේ. ඉතින් ඒ මොනවාක්වත් වැඩ පිළිවෙලක් නැතුව දාන ටික පාංශකූල ටික විතරක් හිර කරගෙන අපේ වික්ෂුන් වහන්සේලා අපි අපේ පෞද්ගලික ප්‍රයෝජන සඳහා නේද අපේ දායකයත්වත් වෙලාවකට ලොකු හාමුදුරුවෝ හරි පන්සලේ හාමුදුරුවමක් අඩු වෙනා අපේ දානෙට හොඳ හොඳ සෙල්ලම් නේද නොකියා බයිනෝ නේද මූණු වෙල්ල ගන්නවා එහෙම හරියන්නේ නැහැනේ කියනවා හ්ම් ඒකට භික්ෂුන් වහන්සේගේ ගෞරවය සුරක්ෂිත වෙන විදිහේ වැඩ පිළිවෙලවල් සකස් වෙන්න ඕනේ ඉතින් ඒ බොහෝ දේවල් ශේෂ්ඨ කතා කරන්න ගියොත් අපේ පින්නත් කතා කරලා ඉවර කරන්න බැරි තරම් බොහෝ ශේෂ්ඨවල තියෙන පරිහානිය ගන්න දෙයක් නැහැ. මේ සියලු දේට විසඳුම අපි කල්‍යාණ සංගමයක් විදිහට යෝජනා කරන්න ඕනේ. යෝජනා කරලා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සඳහා අපි හැමෝටම මම හිතනවා ලොකු හයියක් තියෙනවා කියලා. මේ වෙනකොට ඒක කරමින් පවතිනවා. වැඩි දිනෙක සක්‍රියව සම්බන්ධ වෙලා බොහෝ වැඩ කටයුතු කරනවා. ඉතින් කරන්න ඕනේ. රටට පේන්න එකමුතු වෙලා එකමුතු වෙලා නේද? බොහෝ දේවල් සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ මේ දිනවල කරන වැඩ කටයුතුත් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ ජීවිත අපේ ජීවිත සුරක්ෂිත කරගන්න මේ සසර ජීවිතයත් යහපත් කරගන්න තමනුත් නිවැරදි වෙමින් අන් අයත් නිවැරදි කරගනිමින් කටයුතු කරන්න දැඩි උත්සාහයක් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඒ සඳහා කළ යුතු එකම දේ තමයි තමන්ගේ හිතත් එක්ක කරන ගනුදෙනුව. මම මොකද අද මේ වගේ අපි දේශනාවක් කරේ දැන් සති 6ක් තිස්සේ අපි හිත සකස් කරන්නේ කොහොමද? උසස්ම තත්වයකට හිත සකස් කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. හරි? ඒකට ඒවා ගවේෂණය කරන්න ඕන නැවත නැවත නැවත නැවත නැවත නැවත අහන්න ඕනේ. හරිද? ඒවා නැවත නැවත අහමින් එක අම්මා කෙනෙක් මට ලියුමක් කියවලා තියෙනවා ඔබ වහන්සේගේ පැවරුම් 26ම මම කරගෙන යනවා මේ වෙනකොට. හරිද? 27 වෙනි සතියේදී ඒ ලිපියවලා තිබ්බේ. 27 වෙනි සතියේ සාකච්ඡාවේ ඔන්න මම ලිපිය කියෙව්වා. ඒක මට මේ දැන් මතක් වුණේ. පැවරුම් 26ම මම සිද්ධ කරගෙන යනවා මේ වෙනකොට කියලා. ඉතින් එහෙමනම් අන්න ඒ වගේ අපි සකස් වෙන්න ඕනේ. ගවේෂණය කරන්න ඕනේ, නැවත නැවත අහන්න ඕනේ, අහලා කොහොම හරි කරලා එකතු වෙලා ඉන්න යහපත් මිනිස්සු ටික ලොකු බලයක් විදිහට ගොඩනගෙන්න ඕනේ. ඒකට වයස ප්‍රශ්නයක් නැහැ. හරිද? වයස ප්‍රශ්නයක් නැහැ ඒකට. හරි තමන්ට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා අපි ඒ පිළිබඳ ඉදිරියේදී හොඳින් දැනුවත් කරනවා හැමදෙනාම. හොඳයි. එහෙමනම් ඒ බවත් මතක් කරමින් අද දවසේ මේ දේශනාව නිවසේ ඉඳන් ශ්‍රවණය කරන්න හැම කෙනෙකුටම අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා ධර්ම සාකච්ඡා කරමින් කටයුතු කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්පවා මේ පින් අනුමෝදන් වේවා. මේ හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ වීම සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.